නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා සද්ධා රූපයන් ඔස්සේමෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් අපි සුපුරුදු පරිදි මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් ප්‍රමුණ ගැහෙනවා. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර නිසා මේ උත්තම ධර්මය අර්ථ රසයෙන් යුතුව ඒ වගේම ඊටාම සමීපව මිහිරිව ධර්මයේ අර්ථ විග්‍රහ කරගන්න අවබෝධ කරගන්න ඔබටත් මටත් අවස්ථාව ලැබුණා. ඉතින් දුර්ලභ අවස්ථාවක්. පින නිසා උදා වන අවස්ථාවක් මහා සංඝරත්නයේ කරුණාව නිසා මේ සියලු කාරණා. ඉතින් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මහත් වූ පරිශ්‍රමයෙන් මේ දේ අපට දායාද වන්නේ. අද දවසෙත් අපි ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම ඔබට මම සිහිපත් කරන්නම් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳරයේ සැදැහැති දායකත්වයේ පිළිබඳව සිංගප්පූරුවේ පදිංචි පින්වත් සාන්ත මුන්හේනගේ මහත්මයා ඒ වගේම ශ්‍රීරන්ත සුබසිංහ මහත්මයා නිසංසලා බණ්ඩාර මහත්මිය සහ නිරෝෂා වැලියංග මහත්මිය යන පින්වතුන් තමයි අද දවසේ දායකත්වයේ දරන්නේ. ඒ පින්වත් පිරිසත් අපි තාම සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම ඔබටත් මටත් කරුණාවෙන් අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසර වැලිමඩ සද්දා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි උන්වහන්සේ පාදාභිවන්දනය සිදුකොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසේත් ඔබ වහන්සේ මුණ ගැහෙන්න අපට අවස්ථාව ලැබුණා. පින ලැබුණා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්තයා මිලිඳු රජුගේ ඥාන ශක්තිය එහෙමයි. කල්පනා ශක්තිය සාමාන්‍යයෙන් අපිටවත් අපිට හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ එතුමාගේ ප්‍රශ්න විසර්ජනය කරන විසඳන නාගසේන මහරහතන් වහන්සේ ගැන කෙසේ නම් හිතන්නේ නේද ස්වාමීන් වහන්සේ අතීත ප්‍රාර්ථනා පුණ්‍ය සංස්කාරය අනුව මේ ආත්ම භාවයන් ඒ ස්වභාවයනේ එහෙමයි ස්වාමීන් ඉතින් ඒ නිසා අපූරු කාරණා තමයි අහන්නේ. එහෙමයි. මේ කාරණා අහන්නේ රජුරෝ අනාගතයේ මේවා මේ මිනිසු මේ ධර්මයේ වචනේ අල්ලාගෙන ඒ වචන ඇසුරින් මිනිස්සු ප්‍රශ්න හදා යන්නේ තීර්ථකයෝ අන්‍යාගමිකයෝ ධර්මයේ තේරිච්ච නැති අය. ඉතින් ඒ නිසා ඒවට උත්තර දෙන්න වික්ත ප්‍රතිබල භික්ෂුන් අනාගතයේ දුර්ලභ වෙයි. ඉතින් ඒ නිසා නාගසේනියන් වහන්සේගෙන්ම මේකට අපි උත්තර අරන් තියාගන්න ඕන කියලා. ඉතින් රජු ඒ වගේම කාරණාවක් අහනවාද? අවශ්‍යයි. අද අපි කෙලින්ම දහං කාරණාවටම කතා කරමු. ස්වාමිනී නාගසේනියන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙහිම තියෙනව නේද? ඒ තමයි ධර්මතාවයක් විදියට අම්මා, තාත්තා, බෝධිසත්වයන්ගේ මව්පිය ධර්මතාවයක් විදියට කලින්ම සූදානම් වෙලා තියෙන්නේ. නියම වෙලා තියෙන්නේ. මේ ඇයි සංසාරේ පුරන ලද පාරමිත් එක්කනේ අම්මා තාත්තා කෙනෙක් උපදින්නේ. දැන් අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අම්මා තාත්තා උපස්ථායකයා ඔක්කොම තීරණය ලානේ තියෙන්නේ. එහෙමයි. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියා වෙන්නේ මේ ලංකාවේ පහළ වුණ කාවන්තිස්ස රජුරු. එහෙමයි. මව වෙන්නේ විහාරමාදේවි. ඊළඟට අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වෙන්නේ දුටුගැමුණු රජුරුයි සද්ධාතිස්ස රජුරුයි. අනාගතේ පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ පුතා වෙන්නේ ශාලී කුමාරයා. ඉතින් අනාගතේ පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයෝ විදිහට උපදිනවා වේලු සුමන නන්දි මිත්‍ර ආදි පිරිස. එහෙමයි ස්වාමී. ඉතින් ලංකාව කියන්නේ අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරම්පරාවේ අය මේ කාලේ පහළ වෙලා එක්සේසත් කරපු රටක්. බුදු සසුන බැබළුවේ බුදු පිරිසක්ම නේද? බුදු පිරිසක්ම. ඒකයි අද වුණත් බුද්ධ ශාසනය වෙනුවෙන් වචනයක් කතා කරන්නේ බුද්ධ ශාසනයේ පිහිට ලබන අයමයි. එහෙමයි ස්වාමී. ඒ නිසා මහත්තයා මේ අර කාලෙින්ම නියම වෙලා ඉන්නවා. දැන් රජුරු කියනවා කාලෙින්ම අම්මා තාත්තා අග්‍ර ශ්‍රාවකයෝ පුත්‍රයා උපස්ථායකයා නියම වෙලා ඉන්නවනේ. එහෙමයි. ඒතර කලින්ම සූදානම් වෙලා ඉන්නේ. එතකොට කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඒත් ඔබ වහන්සේලා බණටම කියනවා තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා ඉපදෙන්න කලින් අටමහා බැලුම් බැලුවා කියලා. මම ඔන්න විශේෂ කාරණාවක් තියෙනවා. අපි මෙච්චර කාලයක් අහලා තියෙන්නේ මොකද්ද? පස් මහා බැලුම්. මේ මිලින්ද ප්‍රශ්නේ තියෙනවා අටමහා බැලුම් කියලා. ඒ තමයි කාලය, දීපය, දේශය, කුලය, මව ආයුෂ මාසය අබිනිෂ්ක්‍රමණය එහෙමයි ස්වාමීනි ඒ ඉපදෙන්න සුදුසු කාලය මොකද්ද දීපේ මොකද්ද දේශේ මොකද්ද කුලය මොකද්ද මව කවුද ඊළඟට ආන අපිට නුහුරු කාරණා තුන ආයුෂ බැලුවා කොච්චර ආයුෂක්ද තියෙන්නේ ඊළඟට බැලුවා මාසේ කොයි මාසෙද ඉපදෙන්නේ කොයි මාසෙද මේව වෙන්නේ පිරිනවම් පාන්නේ ආදි වශයෙන් කොයි මාසෙද ඉපදෙන්නේ කියලා ඊළඟට අබිනිෂ්ක්‍රමණය බැලුවා කොයි කාලෙද අබිනිෂ්ක්‍රමණය කරන්නේ ඒ කියන්නේ හේතුව මනුස්ස ලෝකෙට එන්නේ ඒ පිණිසමනේ ගෘහ ජීවිතයක ඉපදිලා ඒ ගෘහ ජීවිතය අත්හරින්නේ කවද්ද කියලා අටමහ බැලුම ඕනේ කාරණාව මතක තියාගන්න ඕන මොනවද අපි ඉගෙන ගන්න තියෙන්නේ පස්මහ බැලුන්නේ කාලය දීපේ දේශේ කුලේ මව කියලා එතකොට ඒකට තව තුනක් ඉපදෙනවා. මේ එකතු වෙනවා. ඒ තමයි ආයුෂ මාසය අබිනිෂ්ක්‍රමණය. තථාගතයන් වහන්සේගේ ආයුෂ දුසාන මව තථාගතයන් වහන්සේගේ ආයුෂ. ඒ කාලේ තියෙන ආයුෂත් එක්ක. එහෙමයි සාම. ඉදිරියට මහත්තයා වෙන කිසිම පොතක මේක මම අහලා නැහැ. පොත්වල ඇති ඉතින් අපිත් ඔක්කොම කියවලා නැහැ නේ. අපිටත් ලැබෙන පොතක් ඉපේ අපි කියවන්නේ. ඉතින් මේ අනිත් එක දැන් නම් කියවන්න වෙලාවකුත් නැහැනේ අපිට. නේද අපි මොකක් හරි ධර්මයක් කියවන්න කියවලා අපි ධර්ම දේශනාවක් කළොත් එහෙම ඊට පස්සේ මිනිස්සු කරන්නේ වහ වැටෙන එකනේ. ඊට පස්සේ අර ආම්දුරන්ට කියවෙන වෙලාව නැති කරනවා. ඇයි ටීවී එකකිනුත් බණ අහලා හොයාගෙනත් එනවා. එතකොට අර ටීවී එකේ බණ කියන්නේ අර ලැබෙන විවේකයෙන් පොතක් පතක් කියවලා විමසලා නෙවෙයි. එහෙමයි. ඒක උර අර ටීවී එකෙන් බණ අහලා මිනිස්සු වෙන්න ගත්තට පස්සේ ආයේ ටීවී එකෙන් බණ කියන හඳරන්න බණ කියවන්න බැරි වෙනවා. එහෙම ඉතින් ඒ නිසා මේ අපි කියවලා නැහැ මේ ගැන. මේ මිලින්ද ප්‍රශ්නේ තමයි අටමහ බැලුම් තිබ්බේ. ඊට පස්සේ කියනවා ඉතින් ස්වාමිනී නාගසේනයන් වහන්සේ නොමේරු ඥානෙහි අවබෝධ කිරීමක් නැත්තේ. ඒ කියන්නේ කලින් ඉපදුනා, හවල් වෙලාට ඉපදුනා කියලා ඥානෙ මෝරලා නැත්තම් අවබෝධ වෙන්නේ නැහැ. ඥානය මේරු කල්ලි නිමේෂයක් හෝ අතරක රැඳෙන්න නොහැකිය. ඒ කියන්නේ මා ඥානෙ මෝරලා නම් අබිනිෂ්ක්‍රමණය කරන්න 29 කියලා ඉන්නේ ඥානෙ මෝරපු ගමන්ම ධර්ම අවබෝධ වෙනවා. මෝරාගිය මනස ඉක්මවා යා නොහැකේය. නොමේරු ඥානෙහි අවබෝධ කිරීමක් නැත්තේය. ඥානයේ මේරු කල්ලි නිමේෂයක් හෝ අතරක රැඳෙන්න නොහැකේය. කවර කරුණක් නිසා බෝධිසත්වයන් වහන්සේ කවර කුල වංශයක උපදින්නේද වශයෙන් කාලය බැලුවේද? ඇයි අහනවා કોઈ කුල වංශයේද કોઈ කාලෙද කියලා බැලුවේ? ඇයි ප්‍රඥාව තියෙනවනේ මොකේ ඉපදුනත් මේ සම්බුදු වෙනවනේ කියලා. ඇයි ඕව බැලුවේ කියලා අහනවා. ඒක අනවශ්‍ය කාරණාවක් කියලා රජු යෝජනා කරන්නේ. අපි බලමු නාගසේන මහරහතන් වහන්සේ කොහොමද කියලා. අවශ්‍යයි. මේකට උත්තර දෙන්නේ. ඊට පස්සේ කියනවා මහරජාණනි බෝසතුන්ගේ මව්පිය කලින්ම නියතව හිටියා. කුල වංශය නමුත් බෝධිසත්වයේ කුල වංශය බලනවා. කිම මාගේ යම් මව්පියෝ විද්ද ඔහු ශාස්ත්‍රියෝද නොයචේනම් බ්‍රාහ්මණ යෝද කියලා කුල වංශය බලනවා. මහරජාණනි කලින්ම අට දෙනෙකු විසින් අනාගත කරුණ බලන්න ඕන කියලා. මහරජාණන්ගේ වෙලෙන්දා විසින් කලින්ම විකිනෙන බඩු ටික බලන්න ඕන කියනවා. හරි නේද? ඈත් රජා විසින් කලින්ම නොගිය පාරේ හොඳෙන් බලන්න ඕන කියනවා. එහෙමයි. ඇතා හොඳ වලින් බලවලා නෑන්නේ. ගල් කරුවා කලින්ම නොගිය තොට දෙස බැලිය යුත්තේ. කලින් ගිහිල්ලා නැත්නම් ගල් කරුවා ඒ කරත්ත දාන්න කලින් බලන්න ඕන එක. එහෙමයි සාම. මෙතනින් දාන්න පුළුවන් කියලා. නැවියා කලින්ම පෙර නොගියා වූ තීරේ බලා නැවියවිය යුත්තේ. කලින් ගිහිල්ලා නැත්නම් මේ නැව කොහෙද මේ ගිහිල්ලා නවත්තන්නේ කියලා බලන්න ඕන කියනවා. වෛද්‍යවරයා කලින්ම රෝගියාගේ ආයුෂ සලකා එළඹිය යුත්තේ වේ. රෝගියාට වෙදකම් කරන කාලෙන් වේ ආයුෂ බලන්න ඕන. ඒකනේ අදටත් වයස කීයද කියලා දාන්නේ හැම හැම තැනකම ලෙඩාගේ වයස දානවමනේ. නමයි වයසයි. එහෙමයි අනිවාර්යයෙන් කොහෙට ගියත් නේද? ඒතර වයස සලකලා බලලා තමයි වේදකම තීරණය කරන්නේ. ඒ දඬු පාලම් ආදීන් ඈතරවන්න එහි සවිසත්වයේ බලන්න ඕන කියනවා. භික්ෂුවද කලින් නොගිය කාලේ ප්‍රාක්‍තිය වේසාකොට බොජුන් වැළඳී ඉත්තේ. දානි වන්දන ස්වාමීන් වහන්සේ නිතර දැන් සාමාන්‍යයෙන් අපිට ඒක තේරෙන එකක්. ඒ තමයි නිතර වෙලාව බල බලා තමයි වළඳන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා බෝසතුන්ද කලින්ම ශාස්ත්‍රීය කුලයක් හෝ බ්‍රාහ්මණ කුලයක් හෝ වෙයිද කියා කුලවංශයේ බැලිය යුත්තේ වෙයි. එහෙමයි. මහරජාන්නේ මේ අට දෙනා විසින් කලම් කලින්ම අනාගතේ බලන්න ඕන කියලා. මේ කරුණ කිව්වට පස්සේ බෝධිසත්වයන්ගේ ජීවිතේ මෙහෙම දෙයක් තියෙනවා කියලා රජුරෝ තේරුම් ගත්තා. ඒක ධර්මතාවයක් වශයෙන් ධර්මතාවයක් විදිහට තේරුම් ගත්ත රජුරෝ. එතනින් යාට රජුරෝ ප්‍රශ්න කරන්න ගියේ. එහෙසම්. ඊළඟට අපූරු කාරණාවක් අහන්නේ. මම මේක මේ වාගේ කාරණා තියෙනවා කියලා කලින් වැඩසටහන එකක් කිව්වා. එහෙමයි. දැන් අද තමයි ඒක අහන්න ලැබෙන්නේ. අවසරයි. ඒ තමයි අහනවා ස්වාමීන් වහන්සේනියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා, කියන්නේ මහණෙනි තමන්ගේ දිවි නොනසා ගත යුත්තේ ඉදින් නසා ගන්නේ නම් ධර්මයේ ඇති පරිදි කළ යුත්තේ කියලා. එහෙමයි. සිය දිවි හානි කරගන්න මේ බුද්ධ ශාසනයේ අවකාශයක් නැහැ. ඒකට වෙනම සිල්පද පනවලා තියෙනවා. කියන්නේ සියදිවි හානි කරගන්න නැති වුණොත් කරන්න දෙයක් නැහැ. සියදිවි හානි කරගන්න උත්සාහ කරන කෙනා ඉතුරු වෙනවනේ. එහෙම වුණොත් එයාට වෙනම සීලේ දෝෂයක් එනවා. ඊට පස්සේ කියනවා ඒක උනේ ඉස්සර අර සියදිවි හානි කරගත්ත නිකාඳුර නමකට මේ සංසාරේ කිසිම වැඩක් නැහැ කියලා අර කලින් මිනිසු මරපු කෙනෙකුට කඩුවක් දීලා කිව්වා මගේ බිල්ල කප්පන් කියලා. මගේ පාත්‍ර සිවුරු ගනී කියලා. ඉතින් එයා පාත්‍ර සිවුරු ගන්න ඕන කමද අරයා මෙයාගේ බෙල්ල කැපුවා. ඉතින් ওই විදිහට සිය ගානක් සංගයා මැරුම් කෑවා. ඒ කියන්නේ බලෙම නෙමෙයි මෙයා. මෙයා ගිහලා බලෙන් කැපියේ නෑ බෙලි. එහෙමයි සාම. සංගයාම ඉදිරිපත් වුණා මගේ බෙල්ල කපන්න මන්ට නම් මේ සංසාරේ ඉඳලා වැඩක් නෑ කියලා. එතකොට ඒ කාරණාවාදී මුල් කරගෙන සිය දිවි හානි කර ගැනීමට ගැනීමට සිල්පද පැනීම බුදුරජාණන් වහන්සේ ඒක තහනම් කළා. ස්වාමීනි ඒ අවශ්‍යයි ස්වාමීනි. එහෙම වුණාට පස්සේ මේ සියදිවි හානි වුණාට පස්සේ ඉක්බිත්තෙන් මේ සංසාරේ කොහොම වුණාද දන්නේ නැහැ ඒ අපි බලමු දැන් කොහොමද නායක වෙනවා <laughs> විස්තර කරන්න කියලා. ඊට පස්සේ කියනවා නැවත ඔබ වහන්සේලාම බණට මෙහෙම කියනවා. ඒ තමයි යම්කිසි තැනකදී භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරනකොට ඉපදීම, ජරා, ව්‍යාධි, මරණ මුලිමනින්ම නසලා දාන්න ඕන. ජාති, ජරා, මරණ නැති කරලා දාන්න ඕන. මේකෙන් නිදහස් වෙන්න ඕන. කියලා මේ ජාති ජරා මරණ ඉක්මවා යෑම ගැන ප්‍රශංසා කර කර කියනවා මේ මේ ජීවිතෙන් වැඩක් මේ ජීවිතේ ඉක්මවා යන්න ඕන කියලා බණ කියනවා ඊට පස්සේ අර මෑ සියදිවි හානි කරගත්ත එක්කනට සිල්පදයක් පනවලා එතකොට ඒක හරිනම් මේක වැරදි මේක හරිනම් ඒක වැරදි ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ සිල්පදයක් පනව බව සැබෑව. ඒ වගේම ජාති ජරා මරණ නැසීම පිණිස ජාති ජරා මරණ වලින් ඉක්මිය යාම පිණිස ප්‍රශංසා කරලා තියෙන බව හැබෑව. භාග්‍යතුන් වහන්සේ සියදිවි හානිය ප්‍රතික්ෂේප කළ සේක්ද යලි උපත නැසීම සමාදන් කළ සේක්ද ඒට කරුණක් ඇත්තේය. ස්වාමීන් නාගසේනයන් වහන්සේ යමක් නිසා සිය දිවි හානිය ප්‍රතික්ෂේප කරන්නටත් යලි උපත නැසීම සමාදම් කරවන්නටත් හේතු කරන මොකද්ද? ඒ කියන්නේ දැන් සිය දිවි හානි කර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ ජීවිතේ වැඩක් නැහැ, ඉපදීම වැඩක් නැහැ කියලා උපත නැසීම උපත නැසීම ප්‍රශංසා කරනවා. මහරජාණනි මේ භික්ෂුවකට සිය දිවි හානි කරගන්න එපා කියන්නේ හේතුවක් ඒ හේතුව තමයි ශීල සම්පන්න වූ සිල්වත් භික්ෂුව සත්වයන්ගේ ක්ලේශ විස නැසීමෙහිලා අග්‍ර වෙයි. සිල්වත් භික්ෂුව නිසා තමයි මේ ලෝකයේ මිනිස්සු ක්ලේශ විස නැති කරගන්නේ. සත්වයන්ගේ ක්ලේශ ආබාධය සංසිඳ වීමට ඖෂධයක් වගේ සිල්වත් භික්ෂුව. කෙලෙස් දූවිලි හෝදා හරින්න ජලයක් වගේ සිල්වත් භික්ෂුව. සත්වයන් හට සියලු සම්පත් ලබා දෙන සිතුමිණක් වගේ සිල්වත් භික්ෂුව. සත්වයන් ඇයි මහත්ය සිතුපිණක් කියන්නේ සිල්වත් භික්ෂුවක් පාත්‍රයක් අත තියාගෙන ඉන්නකොට ඒ ඒ පාත්‍රයට යමක් පූජා කරනවාද පූජා කරන දේ සත සහස්‍ර ගුණයකින් ලැබෙනවනේ ආය. එක බත් හැන්දක් පාත්‍රයට පූජා කරපුවම බත් හැන්දි කෝටි ගාණක් ලැබෙනවනේ. පින් කෙත කියලානේ. පින් කෙතනේ. එහෙමයි සාමි. සිතුමිණක් වගේනේ. ඉස්සර සත්පුරුෂයෝ පාත්‍රයට කියලා තියෙන්නේ මේ සංඝයා ළඟ තියෙනවා කියනවා සිතූ පැතූ සම්පත් ලබා දෙන භාජනයක්. ඒකට තමයි කියනවා පාත්‍රය කියන්නේ. ඇයි මහන්දේ මොනවා හිත හිතා ඒකට දැම්මත් දාන දෙ ලැබෙනවනේ. ඒක විශ්වගෙන් ලැබෙන්නේ කියනවා. ඊළඟට සත්වයන් හත සතර ඕගෙන් දැන් හැබැයි ඒකට භික්ෂුවක් ඉන්න ඕනේනේ. එහෙමයි ස්වාමී. දැන් ගිහි කෙනෙක් පාත්‍රයක් අල්ලගෙන හිටියා කියලා ඒක වෙන්නේ නැහනේ. එහෙමයි. ඊට පස්සේ තියෙනවා සත්වයන් හත සසර ඕගෙන් ඈතර වීමට නෞකාවක් හා සමානයි කියනවා. සතර ඕගෙන්. ඊළඟට ඉපදීම නම් මරු කතරින් ඈතර වීමට ගැල් කරුවෙක් වගේ කියන සංගය. එහෙමයි ස්වාමී. සත්වයන්ගේ රාග දේශ මොහ කියන ත්‍රිවිධ ගිනි නිවාලන සුළඟක් වගේ කියන සංගය. සත්වයන්ගේ මනස පිරිපුම් කරන මහා මේඝයක් වගේ කියනවා පිරිසිදු සංගය. සත්වයන් හට කුසල් උගන්වන ආචාර්යවරයෙක් කියන සංගය. සත්වයන් හට නිර්වාණය නම් වූ නිර්භය ස්ථානෙට පාර පෙන්වන මාර්ග උපදේශකෙක් සමානයි කියනවා සංගය. එහෙමයි සාම. එතකොට රහතන් වහන්සේලා සංඝයා වර්ණනා කරන හැටි බලන්න. අද කාලේ දිගට හරහට දේශනවනේ ලස්සෙච්චි. නේද? සංඝයාට කොච්චර ගරු කරලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ තියෙනවා මහරජාන්නේ මෙබඳු බොහෝ ගුණ ඇති අනේක ගුණ ඇති අපමණ ගුණ ඇති ගුණ රාශියකින් හෙවි ගුණ පුඤ්ජයක් බඳු සත්වයන්ගේ දියුණුව සලසන සිල්වත් භික්ෂුවගේ විනාශය නොවේවා කියන අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ සිල්පද පැනෙවුවා කියනවා ජීවිතේ නසා ගන්න එපා. කියන්නේ සිල්වත් භික්ෂුවක් දවසක් ජීවත් වුණත් මේ ලෝකයට සිතක්. එහෙමයි. ස්වාමීන් අවසරයි එතනදී මේ කාරණාවක් මත වෙන ඔබ වහන්සේගෙන් විමස ගන්න දැන් රට ජාති ආගම රැක ගන්න රණවිරු දූදරුවන් ඉදිරිපත් වෙනවනේ ඒක අපි උත්තරම කාරණාවක් වශයෙන් මේක අපේ උතුම් කාරණාවක් විදිහට අපි දන්නවනේ ඒත් එක්කම ස්වාමීනි මේ කුලදරුවෙක් පැවිදි භූමියට ඇවිල්ලා අරහත් ධජය දරා ගන්නවා කියන එක අපි ඒක කවර ආකාරයෙන් මේ කාරණාවත් එක්ක දැන් මේ බලන්නකෝ මේ මේ කියන සංගුණත් එක්ක දැන් මහත්තයා මේ ලෝකේ ඉඩ කඩන් යාන වාහන වතුපිටි මිනිසුන්ට ඕන විදිහකට දන් දෙන්න පුළුවන්. එහෙමයි සර්. ඒ වුණාට දරුවෙක් කිලේශයෙන් දන් දෙන්න බෑ. අම්මා තාත්තා කියන්නේ. අඩුම තරමේ ඒ කියන්නේ වෙස්සන්තර රජුගේ දරුවෝ දන් දුන්නානේ. දාස භාවයේදී අරංගියේ. නමුත් අද කාලේ දරුවෙක් මහාන කරන්න යොමු කරනවා කියන්නේ උත්තරම තැනටනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ වඳිනවා, පුදනවා, ගරු කරනවා, සත්කාර කරනවා. අහවල් හාමුදුරන්ගේ අම්මා කියලා සංඝයාගෙන අම්මට කතා කරන්නේ ස්වාමීන් වහන්සේගේ නමින්. අහවල් ස්වාමීන් වහන්සේගේ අම්මා. අහවල් ස්වාමීන් වහන්සේගේ තාත්තා. ඒ ඒ විදිහටනේ කතා කරන්නේ. ඉතින් ඒ විදිහට මේ ඒ උත්තරම බවක් ලැබෙනවනේ. අනිසක දරුවෙක් බුද්ධ ශාසනයට දන් දීම, ඒ වගේම කුල දරුවෙක් බුද්ධ ශාසනයේ පැවිදි වීම ශ්‍රේෂ්ඨයි. එහෙමයි. ඇයි මේ පැවිදි වෙච්ච කෙනාට ගේ ජීවිතේ දවසක් හරි වටිනවා බුදු කෙනෙක්ම සිල්පද පනවලා ඔහුගේ ජීවිතය ආරක්ෂාව වෙන පිණිස ආරක්ෂාව සලසනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ විදිහට විස්තර කරලා බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහට වදාලා කියලා කියනවා මේක තමයි හේතුව. කියනවා මහරජාණනි විචිත්‍ර ධර්ම කතික වූ කුමාර කස්සප තිරිඳුන් වහන්සේ විසින් පරලෝ පිළිබඳව විස්තර කරද්දී පායාසි රාජාඤ්ඤයාට මෙසේ වදා වදාළේය. එහෙමයි. පායාසි රාජාඤ්ඤ සූත්‍රය කියලා දීගණිකායි සූත්‍රයක් තියෙනවා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඒකේ ඉතින් ওই පායාස රජුරු කුමාර කස්සප මහ රහතන් වහන්සේනේ මිහිරි ලෙස ධර්මයේ දේශනා කරන්නේ. හම් මේ ඒ වාගේ විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේ නම. එහෙමයි. උන්වහන්සේට ගඟ වගේ ගලාගෙන එනවා. ලස්සන වචන, ලස්සන උපමා. අනිතක උන්වහන්සේ පුංචිනේ. එහෙමයි. කුමාර කස්සපයන් වහන්සේ වයස කෙනෙක් නෙවෙයිනේ. අවුරුදු 7න් ස්වාමීන් වහන්සේ අවුරුදු 7න් පැවිදි වෙන්නේ. එතකොට ඒ කාලේ ඉඳලා උන්වහන්සේගේ දහම් කතිකාවනේ. එහෙමයි. එතකොට මිහිරි කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. ගහක් කොළයක්වත් හෙලවෙනවා මිනිසුන්ට ඇහෙන්නේ නැහැ මිහිරි හඬට. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට රිදී සීනුවකින් මිනිහඬ ඇහෙනවා වගේ තමයි හඬ තියෙන්නේ. මන මෝහණය වෙලා යනවා. අපේ කුමාර කස්සප මහ රහතන් වහන්සේගෙන් ධර්මය අහනවා. ඉතින් මිනිස්සු එක එක පින්මට මෙහෙම ඔළුව හරවගත්තත් ඒ හරවගෙන මේ මේ කුමාර කස්සප මහ රහතන් වහන්සේගෙන් බණ අහනවා. ඊට පස්සේ කියනවා මේ කුමාර කස්සප මහ රහතන් වහන්සේ පායාසි රජුරවන්න මෙහෙ වදාලා. ඒ කියන්නේ පායාසි රජුරෝ කුමාර කස්සප මහ රහතන් වහන්සේගෙන් ඇහුවා. කියන්නේ රජුරෝ මෙලොවක් පරලොවක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. කියනවා ඔබ වහන්සේලාම කියනවානේ දිව්‍ය ලෝකයක් තියෙනවා. දිව්‍ය ලෝකෙට යන්නේ හොඳ වැඩ කළොත්. කියලා ඉතින් ඔබ වහන්සේලා මහාන වෙලා ඉඳලා හොඳ වැඩනේ කරන්නේ. ඉතින් ඔබ වහන්සේලා ජීවිතී හානි කරගෙන යන්නකො මේ ඇයි දුක් විඳ විඳ මනුස්ස ලෝකෙ ඉන්නේ මැරෙන්නකො දිව්‍ය ලෝකෙ යන්න. ඇයි ගිය ගමන් අනිවාර්යෙන් දිව්‍ය ලෝකෙ තියෙනවනේ. මේ වායසි රජුගේ ප්‍රශ්න. එහෙමයි සම්. ඊට පස්සේ කුමාරකශ්‍යප මහරහතන් වහන්සේ අහනවා රජතුමනි බඩට අම්මා කෙනෙක්ගේ බඩට දරුවෙක් ආවොත් ඉපදෙනව නේද කියන. ඔව් කියන. ඉතින් ඒ අම්මා කලින් බඩ කපාගෙන ගත්තොත් <laughs> ඒ වගේ කියනවා මිනිසෙක් කුසල් කරලා ඒ මිනිසයාගේ ආයුෂ ගෙවලා මැරිලා යනවා ඒ ලෝකෙට යන්නේ කිව්වා. ඊළඟට සුගතියට යනවා කියලා එයා කලින් ජීවිතේ හානි කරගන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කරනවා රාජ රාජඤ්ඤේ ඒ කියන්නේ ප්‍රදේශ රජ කෙනෙක් සිල්වත් වූ කලන දහම් ඇති ශ්‍රමණ බ්‍රාහ්මනවරු යම් යම් අයුරින් ලොවේහි දීර්ඝ කාලයක් වැඩ සිටිනා ඒ ඒ කරුණින් සත්වයෝ බොහෝ පින් රැස් කරති සිල් ගුණ දන් රකින්න අය බොහෝ කාලයක් හිටියොත් ගොඩාක් අය පින් කරගන්නවා බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස උන්වහන්සේලාගේ වැඩ සිටීම හේතු වෙයි බොහෝ දෙනාට හිතසුව පිණිස සිල් ගුණ දන් රකින්න කෙනෙක් මේ වැඩ සිටීම උපකාරයි. ඒ නිසා ඇත්තටම මිනිසුන්ගේ වුණත් හිතේ ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන සිල් ගුණ දන් රකින්න මේ සංඝයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා අනේ බොහෝ කාලයක් බොහෝ දෙනාට හිතසුව පිණිස වැඩ සිටිත්වා කියලා මිනිසුන්ගේ ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු හාමුදුරුවන්ට මේ පන්සල් වල ආම්දරන දැන් ගම් වල මිනිස්සු බයිනවන්නේ නික බැන බැන මිනිස්සුන්ට පුරුද්දකට ගිහිල්ලානේ. ඒ වුණාට ඒ ආම්දර ඉන්න නිසා නේද වතපිරිත කියාගන්නේ. ඒ ආම්දර නිසා නේද සාංගික දානයක් දෙන්නේ. ඒ ආම්දර නිසා නේද කටිනේ කරන්නේ. ඒ ආම්දර නිසා නේද පිරිද්දින් ගිස්සක්ව කියාගන්න කවුරු හරි එන්නේ. පන්සල බෝධිය චෛත්‍ය තිබ්බ පමණෙන්ට මිනිසුන්ට සාසනය හැසිරෙනවා කියලා කරන්න බෑ. දැන් සිවුරක් දරාගත්ත මිනිස්සෙක් ඕන. දැන් සාංගික දාන දෙන්න කියලා කඩේ තියෙන අටපිරිකර ටිකට ගිහිලා දාන පූජා කළා හරියයිද? නේද? ඒ නිසා සංඝයා අපිට වඩිනවා. ඒ නිසා සිල් ගුණ දාන රකින්න සංඝයා දවසක් දීවත් වීමත් වටින නිසා සියදිවි හානි කර ගැනීම තහනම් කරලා තියෙනවා. ඒ නිසා සත්පුරුෂ මිනිසු නිතර සංඝයාගේ දීර්ඝායස හිතෙන් කැමති විය යුතුයි. එහෙමයි ස්වාමී. ස්වාමීනි අවසරයි. ඔව් මහත්තයා දැන් අර රස්න දෙකක් දැන් විසඳනවා අපේ නම් කියනවා. ඒ තමයි අර සියදිවි හානි කර ගැනීම එපා කිව්ව හේතුව. ඊළඟට රජ්ජු රෝගතන කාරණාවක් ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න ඕන මේ ජීවිතෙන් නිදහස් වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කියලා. එහෙමයි ස්වාමී. එතකොට ඒක අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන මේ විදිහට කියනවා මේ රජතුමනි මේ ඉපදීම නැසීමෙහිලා ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ සමාදන් කරවන්නේ මේ විදිහට කියනවා. ඒකට හේතුව මහරජන්නේ ඉපදීමත් දුකක්, මහලු වීමත් දුකක්, රෝගී වීමත් දුකක්, මරණයත් දුකක්, ශෝකයත් දුකක්, වැළපීමත් දුකක්, කායික දුකක් දුකක්, මානසික දුකක් දුකක්, සුසුම් හෙලීමත් දුකක්, අප්‍රියං හා එක්වීමත් දුකක්, ප්‍රියංගෙන් වෙන්වීමත් දුකක්. එහෙමයි. කේ ඕන දුක. එහෙමයි ස්වාමීනි. මව්ගේ මරණයත් දුකක්. පියාගේ මරණයත් දුකක්. සොහියුරාගේ මරණයත් දුකක්. සොහියුරියගේ මරණයත් දුකක්. පුතාගේ මරණයත් දුකක්. බිරිඳගේ මරණයත් දුකක්. 16ගේ මරණය හොඳ වැඩකාරයෙක් හිටියොත් ඥාතියන්ගේ මරණේ දුකක්. ඥාතින් වෙනසී යාමත් දුකක්. රෝගීන් වෙනසී යාමත් දුකක්. භෝග වෙනසීමත් දුකක්. යහපත් සිල් වෙනසී යාමක් දුකක්. හොඳට සිල් රැකගෙන ඉඳලා සිල් කැඩෙන උට දුකක් නේ. සම්මා දිට්ඨිය වෙනසී යාමක් දුකක්. ඉතින් අපිට මේ කරුණු කාරණා තේරෙන්නේ නැති එකක් දුකක් නේ. රාජ බයත් දුකක්. සොරුන්ගේ බය දුකක්. වෛරය හට ගන්නා බයත් දුකක්. දුර්භික්ෂේ දුකක්. කීන්නෙන් හට ගන්නා දුක දුකක්. ජලයෙන් හට ගන්නා බය දුකක්. ගාම් වතුරේද, ගිනි ගනේද, බෝම්බ පුපුරයිද? මේ ඔක්කොම දුක් නෙයි. දියරල වේගයෙන් හටගන්නා බයත් දුක. සුලියෙන් හටගන්නා බයත් දුක. කිඹුලන්ගෙන් හටගන්නා බයත් දුක. සැඩමසුන්ගෙන් හටගන්නා බයත් දුක. තමාගේ හෘද සාක්ෂිය තමාට අපවාද කිරීමෙන් හටගන්නා බයත් දුක. තමන්ට වැරදිලා වෙලා තියෙනකොට මතක් වෙවි හෘද සාක්ෂියෙන් චෝදනා කරනකොට සැපක්ද? දැන් අර මං කිව්ව එක පුතෙක් ඇවිල්ලා යාට ওই වැරදිකාම ශ්‍රේණිය ආදී දේවල් සිද්ධ වෙලා දැන් ඊළඟට දරුවෝ ගබ්සා වලට සම්බන්ධ වෙලා ඒවා මතක් වෙලා ඒසී කාමරයේදී වතුර ගලනවා වගේ දාඩි දානවා කියන මතක් වෙනකොට. එහෙමයි ස්වාමීනි. ඒකට තමාගේ හිත තමාට අපවාද කිරීම කොච්චර දුකක්ද? එහෙමයි. ඊළඟට පරාපවාදය දුකක්. නින්දා අනිත් අය බයිනකට කොච්චර නොකරපු වැරදි වලට අපි අහු කරනවා මේ ඔක්කොම දුකක් නේද? ඊට පස්සේ කියනවා දඬන බයත් දුකක්. දඬුවම් ලැබෙන එක. දුගති බය මැරිලා අපායයිද කියලා. පෙරේතෙක් වෙයිද? පිරිස මැද විසරද නැතිවීමේ සිටීමේ බයක් දුක. ඕනම පිරිසක් මැදට බය නැතුව යන්න පුළුවන්කම නැතිවීම. එහෙමයි ස්වාමී. ජීවත් වීමේ බයත් දුකක්. පණකට ගහ ගන්න එක. මරණයත් දුකක්. කොයි විදිහට මැරෙයිද කියලා. නේද? මහත්ය බලන්න දුක්ඛන්දර. දුකම තමයි තියෙන්නේ. ඒකනේ. තව ඉවර නැහැ. නිර්පරාදේ දඬුවම් පිණිස වේවැලින් තැනීම දුකක්. ආ මහත්ය මෙතන තියෙන්නේ දෙතිස් වද. වද 32ම දෙනවා කියලා කියන්නේ. ඕන දැන් ඉගෙන ගන්න වද 32 මොකද්ද කියලා. නිර්පරාදේ දඬුවම් කිරීම පිණිස වේවැලින් තලන එක. කසයෙන් තලන එක. ඒ ඔක්කොම දුක්. එහෙමයි ස්වාමී. දඬුවම් පිණිස මුගුරුවෙන් තැලීම. අත් කැපීම, පා කැපීම, අත්පා කැපීම, කන් කැපීම, නාසා කැපීම, කන් නාසා කැපීම, දරුණු දඬුවම් වන හිස් කබල උගුලුවා උණුදිය හෙලීම නම් ඕ බිලංග තාලික වදය. හිස් කබල ගලවලා ඇතුළට උණු වතුරක් කරනවා. ස්වාමීනි මේ මනුස්ස ලෝකේ මා නැත්තම් මේ මනුස්ස ලෝකේ මේ ඉස්සර රාජ දඬුවන්නේ. මනුස්ස ලෝකේ තිබිලා තියෙනවා ඒවා. හිසේ සම ගලවා බොරළුවෙන් උලා හිස් කබල සුදුවන තෙක් දඬුවම් දීම නම් වූ සංකමුණ්ඩික වදය. අඬුවෙන් මුඛේ විවෘත කොට ගිනිපන්දම් මොහේ යෙබීම නම් වූ රාහු මුඛවදය. කට ඇරලා ගිනිපන්දම් දානවා කටට. මුළු සිරුරේ තෙල් රිදියෝ තා ගිනි තැබීම නම් වූ ජෝතිමාලක වදය. ඇඟේම රිදිය තෙල් රිදියෝ තල ගිනි තියෙනවා. දෑත් ගිනි තැබීම නම් වූ හත්පජ්ජෝතික වදය. අත් දෙක ගැට ගහලා ගිනි තියෙනවා. ඉනෙහි පටන් පාවල්ලු කරතෙක් සම ගලවා තැබීම නම් වූ හේරක වත්තික වදේ. එහෙමයි. මේ ඔක්කොම දුක්. පපුවේ හැම ගලවා ඉනතෙක් පහළට දමා වස්ත්‍රයක්සේ අන්දවන්නා වූ චීරක වාසික වදේ. දෙදනත් දෙවැල මිටත් එක්කොට යකඩ කූරු ගසා යකඩ උලක් මත වාඩිකොට යටින් ගිනි තැබීම නම් වූ ඒනෙයක වදේ. අර මේ රෝස් කරන්නේ කුකු කුක් මාස් රෝස් කරන්නේ ඒ වගේ. ලොකු යකඩ බිලි කොකු වල ඇදගෙන යාම නම් වූ බලිසම බලිසමාංශික වදය. යකඩ කුක් ගහලා ඇදගෙන යනවා. කහවණු තරමේ කොටු වලට සිරුරේ මස් කැපීම නම් වූ කහපනක වදය. කාසි විදියට ශරීරයේ මස් කපනවා. ශරීරයේ සූරා කැකෑරු ලුණු ඇඹුල් දැමීම නම් වූ කරාපත චික වදය එක් කැලයකට නිදිකොට කනෙහි යකඩ කූරක් ගසා පාවලින් ඇඳ කරකැවීම නම් වූ පලිග පරිවර්තික වදය ශරීරයේ සියලු ඇටමස් තලා පොඩි කොට අකුලා දැමීම නම් වූ පලාල පීඨක වදය එහෙමයි ගින්නෙන් තෙල් රත් කොට සිරුරට ඉසීම කියන වදය සුනකයන් ලවා කැවීම පන පිටින් උල තැබීම කඩුවෙන් හිස සිඳීම මහරජාණෙනි සසරට වැටුණු සත්වයා මෙබඳු නොයෙක් අයුරින් බොහෝ අයුරින් අනේක දුක්ඛයන්ට බඳුන් වෙති. ඇයි මහත්තයා ලංකාවේම මේ නියපොතු ගැලෙව්වනේ පණ පිටින්. ඊළඟට කෙල්ලෝ අල්ලලා කෙල්ලන්ගේ රහස් ප්‍රදේශයෙන් කොසුමිට බස්වල තියෙනවා කටෙන් මතු වෙනකම්. මේ කණෙන් කම්බි ගහලා එහා පැත්තේ කණෙන් මතු කරනවා. ඊළඟට බෙල්ල කපලා හිස බඩ උඩ තියලා යනවා. ඊළඟට ටයර් දාලා ඇඟට පන පිටින් ගිනි තියනවා. ඊළඟට ලාච්චු වලට කෝස දාලා තලනවා. ඊළඟට ඔය විදිහේ අනේක විද වද දුන්නානේ. මේ ලංකාවේ පෞගේ කාලවල වෙච්ච වද. ඉතින් මේ විදිහට ඇඟ තීරු තීරු කරන එක. ඊළඟට සාමාන්‍යයෙන් කෙල්ලන් වදවලට අහු වුණාට පස්සේ හොරුන්ට අහු වුණාට පස්සේ සමහර කෙල්ලෝ 20 30 දෙනා එකපාර මේ විනාශ කළා මරලා දානවා. මේ ඔක්කොම දුක්නේ. ස්වාමිනේ සංසාරේ මේ වගේ මඟහැර යන්න අපිට දැන් මේ තියෙන දුක්ඛන්දරත්ක මහන්තයා සාමාන්‍යයෙන් වැඩපලක රාජකාරී කරන තැන කවුරුත් hina වෙන්නේ කතා කරන්නේ එයාලා 아무තු ඒ කැපිලි කිටලි කියලා මිනිස්සු දුක් විඳින ඉනවා මේ දුකත් එක්ක එහෙමයි ස්වාමීනි එතකොට දැන් සමහරලාට මේවා අපි සැනසille සමහරලාට මිනිස්සු තුන් වේල කාලා ඉන්නවත් එක්ක පිනක් කියලා හිතන්න මේ දුක්ඛන්දරාවත් එක්ක බලනවා ස්වාමීනි දැන් අද කාලේ නම් ওই ප්‍රශ්නයක් ආවට පස්සේ ඒවට නඩු දාලා ඒ නඩුවෙන් හරියන්නේ නැත්නම් තව ඉහළට දාලා එහෙම රවුම් යනවනේ. රජ කාලේ වගේ නම් එහෙම නෑනේ. කපපන් කිව්වොත් ආයේ කතා කරන්න දෙයක් නෑනේ. දිව එළියට ඇදලා කපලා දිව කපලා දානවනේ. ඇයි ඇහැලේ පොළ ඒ කුමාරිහාමීට හම්බෙච්ච දඬුවමේදී තමන්ගේම දරුවෝ තමන්ටම වංගෙඩිය දාලා කොටන්න කිව්වනේ. වතුරට ගෙනියලා තල්ලු කරලා දැම්මනේ. කඳු මුදුනෙන් තල්ලු කරලා දානවනේ. ඊළඟට මේ බැරල් වලට ඇතුලේ උල් උල් ගහලා ඒ ඇතුළට මිනිස්සු දාලා රෝල් කරලා යවනවනේ. ඊළඟට දඬු කඳේ ගහන ඒවා. කසෙන් තලන ඒවා. මේ කොච්චර දුක්ඛන්දරාද? කරත්ත වලට දාලා ඇදගෙන යන ඒවා. මේ ඔක්කොම දුක්ඛන්දරානේ. ඉතින් ඒ නිසා දැන් මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ළමයි ළඟ වත්තක මේ තක්කාලි ගිනි දෙකක් හරි කාලා මේ තක්කාලි අරන් කාලා. දැන් සාමාන්‍ය මට මතකයි අපි ගම් වල ඉන්න කාලේ ওই තක්කාලි අමුවෙන් කනවා නිකන්. එහෙමයි. මේ කාලේ ඉතින් ওই අහුවෙච්ච දෙයක් කනවනේ. ඊට පස්සේ කොහමද මේ කොල්ලෙක් මේක කාලා අහු වුණා. ඉස්කෝලේ ළඟ. ඊට පස්සේ මට මතකයි ඒ වත්තේ තියෙන නේ කාලා නෙවෙයි හොරකම් කළා තක්කාලේ. ඊට පස්සේ තව තක්කාලි අහු වුණාට පස්සේ තක්කාලි අමු ගෙඩිත් ඔක්කොම කඩලා අපි කියමු කිලෝ 10ක් විතර කියලා. ඒ අර කොල්ලා බිම තියලා ඒ කිලෝ 10ම කන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. කිලෝ 10ම කන්න කිව්වා. දුක් නෙමේවා. ඊළඟට ওই පහුගිය කාලේ ඔය මානසික අසාමාන්‍යතා තියෙන අය ඉන්නවනේ මේ ඔය ඔය ස්ත්‍රීන්ගේ ඇඳුම් හොයාගෙන යන ඔය වගේ මානසික ආබාධ තියෙන අය ඉන්නවා. ඒව සංසාරෙත් එක්ක වැරදි කාම සේවනයේ නිසා, කාමයේ නිසා උම්මතු වෙච්ච නිසා ඊළඟට නරක වීඩියෝ බලලා හිත උමුතු කරගෙන ඒ වගේ කර්ම විපාක විදිහට සසරේ ලැබෙනවනේ අසාමාන්‍ය කාම ආසා. එහෙමයි සාම. එතකොට ඒ වාගේ සමාජ ඉදිරියට ගිහිලා හංවඩු ගහන ඒවා. දුක්ඛන්දරා 1989 වෙන්න ඕන මට කාලේ මතක නැහැ කන්තලේ බන්ට් එක කඩාගෙන යද්දී මුළු ගමක්ම ගහගෙන ගියානේ වතුරට. එක කෙල්ලෙක් ඉතුරු වුණා ගහක. ඉතින් කෙල්ල ඉතුරු වෙලා කීර්ති ඇඳගෙන කෙල්ල දැන් ඉන්නවා. ඒතකොට හෙලිකොප්ටරෙන් ඇවිල්ලා අර ලණුවක් දාලා අර කෙල්ල කෙල්ල ගත්ත උඩට. අර කෙල්ල උඩට ඇදලා ඇදිලා දැන් එල්ලලා ගියා. එල්ල යනකොට අර කෙල්ල ඇඳගෙන හිටපු චීත්තේ කඩාගෙන වැටුණා. ඊට පස්සේ ඒ කෙල්ල ලණු අතහැරලා වතුරට පැන්නා. එහෙමයි ස්වාමීනි. ලැජ්ජාවට. මේ මනස ලෝකයේ එක එක්කිනාට දුක් හන්දරයි නැහැටි. එහෙමයි. ඊළඟට මේ සතුරු ප්‍රහාර යුද්ධ දැන් අපි සිංහල ජාතිය රැක ගන්න ඕන බුද්ධ ශාසනය රැක ගන්න ඕන කියලා අපි සමාජයක් වශයෙන් කතා කරනවා. එහෙමයි ස්වාමීනි. කතා කළාට මේ යුද්ධ කලකෝලහල, ජාතින් අතර ගැටුම්, ආගම් ගැටුම්, ත්‍රස්තවාදී ගැටුම්, බෝම්බ පිපිරීම්. මේ ඔක්කොම හැපද්ද මහත්තයා දුක්ඛන්දරානේ මේ පීඩාවෙන් ගැලවෙන්න දැන් ලංකාවට ප්‍රශ්න උනේ එහෙමයි ස්වාමී බොහොම ප්‍රශ්න ලංකාවට උනේ නමුත් සිංහල ජාතියේ පිටරට හිටපු මිනිස්සු ඔක්කොටම මේක දැනුණානේ ඒවත් දුක්නේ Tamanට නොවුනත් දුර ඉඳලා හරි මිනිස්සු කඳුළු සැලුවනේ මේකට. මේ ඔක්කොම දුක්ඛන්දරාව. අපේ ජාතින් වෙනසී යනවා. මේ ඔක්කොම දුක්ඛන්දරාව. අනාගත පරපුරට බුද්ධ ශාසනේ දායාදෙ නැති වෙනවා. දුක්ඛන්දරාව. අපි දැන් සිංහල ඉන්නේ මහත්තයා මේ බණ කියන්නේ. දැන් ඉන්න පොඩි උන්ට සිංහල හරියට තේරෙන්නේ නැහනේ. ඒ නිසා මුන් ලොකු වෙලා මුන් YouTube එකෙන් බණ අහනවා, පරණ දේශනා හොයාගෙන CDs වලින් බණ අහනවා කියලා එකක් අනාගත પરම්පරාවට නැහැ. ස්වාමීනේ භාෂාව උන්ට මඟ හැරෙන නිසා මේ දායාදේ ඔබ වහන්සේ මතක් කළා. ඔව් දාය ඒ ඔක්කොම මේවා දුක්නේ මහත්තයා. ඒකට හරියට තිසරණ සරණ ගැන තේරෙන අම්මා තාත්තා කෙනෙකුට දරුවන්ට මේ දායාදේ නොලැබෙයි කියලා හිතනොට දුකක් නේ. එහෙමයි ස්වාමියා වෙන පිටතක යෑම දුකක් නේ. බිරිඳ පිටසකට යාම දුකක් නේ. දරු මල්ලන් ලැබීමත් දුකක්, නොලැබීමත් දුකක්. දරුවෝ ලෙඩවීමත් දුකක්, දරුවන්ගේ ඥානෙ තිබීමත් දුකක්, නැතත් දුකක්. ඉස්කෝලේ දැමීමත් දුකක්, හොඳ ඉස්කෝලයකට දාන එකත් දුකක්. ඊළඟට ඒවට හම්බ කරන එකත් දුකක්. කණ්ඩා දෙන්න හොයන එකත් දුකක්. මිනිස්සු ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න කියත් දුකක්. යාන වාහන ගන්න එකත් දුකක්. ගත්තට පස්සේ ඒවා නඩත්තු කරන එකත් දුකක්. ෆිනෑන්ස් ගෙවන එකක් දුකක්. එහෙමයි ස්වාමීනි. කසාද නොමැද හිටියක් දුකක්, බැන්දක් දුකක්, දරුවෝ පොඩි උනක් දුකක්, ලොකු උනක් දුකක්, මොනුබුරු හිටියක් දුකක්, නැතත් දුකක්. භවභෝග තිබ්බත් දුකක්, නැතත් දුකක්. එහෙමයි. සේවකේ අඩු උනක් දුකක්, වැඩි උනක් දුකක්. බිස්නස් හරි ගියක් දුකක්, බිස්නස් කඩා වැටුණක් දුකක්. මහත්යා මේ උපන් සත්වයාට උරුම වුණේ දුක විතරනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් කියනවා හරි ලස්සන උපමාවක්. ස්වාමීනි එකම අර්ථය දුක වගේ. දැන් මේක අපි හොයන්නේ නැහැ. මේ අපි දැන් මෙච්චර දුක් අඳරව කවි හිතන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අපිට මේ ඉඳලා කවුරු හරි hina වුන්නේ නැත්තම්. අන්න ඩෝන් යනවා. එහෙයි ස්වාමීනි. ඊළඟ කවුරු හරි මොන හරි වචනයක් කිව්වොත්. එහෙයි. කවුරු හරි ගස්සගෙන ගියොත්. එහෙමයි. මේ බලන්නකො මේ දුක් අඳරා. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ තමන්ගේ රැකියා ස්ථානේ මොනවාරි ප්‍රශ්නයක් ආවොත් මේ බලන්න දුක්ඛන්දරා මෙන්න ලස්සන උපමාව උපමාවෙහි පරතරයට පත්තු මනා උපමාව වැටෙන්නා වූ අපේ නාගසේන මහරහතන් වහන්සේ මහරජාණෙනි හිමාල පර්වතයෙන් නැගින්නා වූ ජලය ගංගා නදියෙහි ගල් කැට කැබලි කණු තියුණු ගල් දියසුලි දියරල, වංගු, වෙරළ, මුල්, සාකා ආදී පුරා පැතිර යන්නේ යම්සේද මහරජාණන් එසේහිම සසරට වැසුණු සත්වයා මෙබඳු නොඑක් අයුරින් බොහෝ අයුරින් අනේක දුක්ඛයන්ට බඳුන් වෙනවා කියනවා. අපි ගලන කාගේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. ගලන ගඟක ජීවිතේ. එහෙයි. හේලි වෙලින් වැටෙනවා. වාංගු වල යනවා. ගල් වල වැදෙනවා. කණු වල වැදෙනවා. මුල් වල පටලැවෙනවා. දියසුලි වල කරකැවෙනවා. බොර එකතු වෙනවා. පෑදෙනවා. වැලි අතරින් යනවා. පළලට ගලාගෙන යනවා. පටුව ගලාගෙන යනවා. ඇතුලෙන් ගලාගෙන යනවා. උඩින් ගලාගෙන යනවා. ගලාගෙන යන්නේ වගේ තියෙනවා. ආයේ වේගෙන් ගලාගෙන යනවා. ඕහම අවසානට ගිහලා මොහොතට එකතු වෙනවා. ගඟ හොයා ගන්නවත් නැහැ. ගලන ගංගේ ජීවිතේ. එහෙමයි සාරා. නෝසරයි. පුදුම එකක් මේ. අපේ ජීවිතවල ප්‍රශ්නවලදී මොහොතක් පුටුවක ඉඳගෙන කල්පනා කරන්න වටිනව නේද මේවා. ස්වාමීනි මේ ඔබ වහන්සේ දැන් පෙන්වවදාල පාර්ශ්වය අපි හිතන්නේම නැහැ. අපේ අභිවෘද්ධි ජයග්‍රහණ නිවාස හදාගන්න එක එහෙම දැන් බලන්නකෝ මේ දුක් ගැන කතා කරනකොට ගෙවල් කතා මොකද දැන් ඒ පැත්තෙන් ගත්තොත් ගෙවල් තිබීමත් දුකක් නැතත් දුකක් නේද මේ දුක් අන්දරාව මහරජාණනි සසර පැවැත්ම දුකයි සසර නොපැවැත්ම සැපයි එහෙමයි ස්වාමීනි සසර නොපැවතීමේ ගුණයක් සසර පැවතීමේ බයත් විස්තර කරනු ලබන භාග්‍යතුන් වහන්සේ විසින් සසර නොපැවැත්ම අත්දැකීම පිණිස ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවා යෑම සමාදන් කරවන ලද්දේය. මහරජාණෙනි ජාතිය නැසීම පිණිස ජාති කියන්නේ ඉපදීම. ඉපදීම නැසීම පිණිස භාග්‍යතුන් වහන්සේ සමාදන් කරන ලද්දේ මේ නිසා මේ නිසා තමයි කියනවා දුකෙන් නිදහස් වෙනින් කියන්නේ. යහපති ස්වාමීනි නාගසේනයන් වහන්සේ ප්‍රශ්නේ ඉතාමත් හොඳින් ලියුවා. ස්වාමීනි ඔබ වහන්සේ වදාරපු දේ ඒ විදිහටම මම පිළිගන්නවා කියලා මිනිඳු රජුගේ සාදුකාර දෙනවා. එහෙමයි ස්වාමීනි. මහත්තයා දැන් අපි පටාචාරාගේ ජීවිතය කියනවා. අපි කොච්චර අපි පටාචාරාවල් වලලා ඉඳ ඇතිද? එහෙමයි ස්වාමීනි. අපි සංසාරේ කොච්චර අපි අඟුලි මාරලා වෙලා ඉඳ ඇතිද? අපිට නොවුනේ එකයි. සංසාරේ නිදහස් නොවිච් එකයි. සසර ගමනත් දැන් මේ මනුස්ස ලෝකේ ටිකක් නෙමෙයි කිව්වේ. නෑන්දම්මගෙන් බැනුම් අහනවා, ස්වාමියාගෙන් බැනුම් අහනවා, නෑනලාගෙන් බැනුම් අහනවා, සහෝදර සහෝ එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරයන්ගෙන් එන කෙනිරිකා. එහෙමයි ස්වාමීන් ගොඩාක් අයට මහත්තයා මේ අපි නම් අප්‍රමාණ සතුටකටපත් වෙනවා අපිට මේ සංසාරේ පිනකට පැවිද්ද ලැබිච්ච කියන්නේ. මේ මිනිසුන්ට මේ ගෙවල් වල තියෙන ප්‍රශ්නත් එක්ක සහෝදරකම් තියාගන්න බෑ. ඊළඟට මහත්ය දෙමව්පියෝ දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැහැ කියලා කියනවනේ. නමුත් ජීවිත දිහා බලනකොට ඒ දරුවන්ට සලකගන්න ඒ උන්ටවත් කන්න බොන්න ජීවිතේ ගැට ගහගන්න විදිහක් නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙව් එකේ මේ මොනවද දැන් මේ ඒ සමහර වලට සලකන්න ආසයි. කරන්න විදිහක් නැහැ. සමහරට ගෙදර ගෑනු කෙනා යන්න දෙන්නේ නැහැ. එහෙමයි මේ අමුතු ප්‍රශ්න මේ ඔක්කොම දුක්ඛන්දර මේවා විඳ විඳගෙනම මේවාම පතනවා. දැන් බලන්න මේකේ අනේ අපිට මේ සම්මාදිට්ඨිය නොලැබීම දුකක් කියලා තිබ්බනේ. එහෙමයි. ඒකනේ මම උපමාවක් කියන්න. ඇත්තට මේ දුකෙන් අපිට නිදහස් වෙන්න ඕනේනේ. එහෙම කියලා මේ බණ ටික අහලා අපි නැගිට ගමන් ආයේ පරණ ලෝකේ නිවහත්ය. එහෙමයි. අනේ අපිට ඒක දුකක් නේ. පිරිසිදු සිල් රකින්න අපි කැමති නේ. උත්තරම ගුණධර්ම. එක තැනක ඉඳගෙන භාවනාවෙන් සමාධියෙන් ධ්‍යාන වලටපත් වෙලා ධ්‍යාන සැප ඉඳගෙන පැය ගණන් වාසය කරන්න අකමැති කවුද? කරගන්න බෑනේ. ඊළඟට අපි මෙතන හොඳයි කියලා කාලයක් එක දෙයක් පිටිපස්සේ ගිහිල්ලා පස්සේ එතන වැරදිලා. ඒක මාර්ගයේ වර්ධින එක දුකක්. නේද? ඉතින් මෙහෙම දුක්ඛන්දරා දරුවෝ වචන කියන ඒවා හිතරි දෙන්න වචන කියන ඒවා දැන් සාමාන්‍යයෙන් දරුවේ දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි තරුණ ළමයිට තේරෙන්න කාරණාවක් කියන්න අවශ්‍යයි ඒ ඒ තමයි තරුණ ළමයිට තේරෙන්න කාරණාවක් කියන්නේ ඔය කොල්ල කිල්ල යාළුවලා ඉන්නකොට කෙල්ලගෙන් පොඩි වචනයක් මිස්සුණක් කොල්ලගේ හිත ගොඩාක් රිදෙනවනේ ආදරේ නිසා ඒතර ওই කෙල්ල ඊයේ පෙරේද හම්බෙච්ච එකෙක් නේ කොහොවත් යන්නේ කියෙක්නේ. නමුත් අර දරුවා අම්මා බඩෙන් වදපු කානේ. ওই ළමයි මොන හරි කියනකට අම්මලාගේ පපුව පිච්චිලා යනවා. පෙන්නුවේ නැති වුණාට. පෙන්නුවේ නැති වුණාට. ඒතර ඒ දුක් විඳගෙන අම්මලා ඉන්නවනේ. මේක නම් මහා දුක්ඛන්දරාවක්. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන්න සාරිපුත්ත මහරහතන් වහන්සේකයි වදාළේ. ඉපදීම දුකක් කිව්වා. ඉපදෙන්නේ නැති එක සැපක් කිව්වා. ඉපදිච්ච නිසා තමයි කව මේ නිന്ദා අපහාස මේ කරදර නැසි මඳුරෝ කන්නේ පවා අනිත් අයගෙන් චෝදනා ලබන්නේ ගුටි කන්නේ අභූත චෝදනා විඳින්නේ ජාති ජරා මරණ මේ ඔක්කොම ඉපදිච්ච නිසා කිව්වා සත් දුක කියන එක කෙටියෙන් කිව්වොත් ඉපදීම දුකයි ඉපදීම නැතිවීම සැපයි කිව්වා එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි වදාළේ ඒ නිසා මේ දුක් අnder අනේ මේ අපි ධර්මයේ අහන එකෙන් අපි ධර්මයේ කියන එකෙන් ධර්මයේ ඉගෙන ගන්න එකෙන් රැස් වෙනවද යන්තාක් පුණ්‍ය ධර්මියෝ ඒ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් අනේ අපිට සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබේවා කියන එකම පරමාර්ථයම අපි කාතුලත් පිහිටාවා ඒවම සිදු වේවා ස්වාමීන් අවසරයි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා Thank you. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර